දුසාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං කමාමි කමිතබ්බං සුඛී හොන්තු සුවපත්ත්‍ත්‍වා සුවපත්ත්‍ත්‍වා සුවපත්ත්‍වා අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් තුන්වෙනි දවසටත් ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරමු අපි ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರයේ ආරම්භ කළ දෙන විදියට අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අද දිනය සඳහා අප වෙත ඉදිරිපත් ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කිරීම සඳහා ප්‍රශ්න 15ක් පමණ අපට දැනට ලැබී තිබෙනවා. එම ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා ඔබ වහන්සේගෙන් අවසර. අවසරයි ස්වාමින් වහන්ස. පරයන්ක භාවනාව. පරයන්ක භාවනාව කරන අවස්ථාවේ නාස්පුඩු උඩු ළඟ හුස්ම රැල්ල දැනෙනවා. දැනෙනවා ඇත. පසුව හුස්ම රැල්ල නොදැනියයි. ටික වේලාවකින් නැවතත් දැනේ. හුස්ම රැල්ලේ සීතල ගතියද දැනේ. තෙරුවන් සරණයි. ඔයගේ දැනෙන නොදැනෙන වෙලාවල් වල පුළුවන් තරම් ඒ නොදැනී යාම එක සැරේ වෙන්නේ නැහැ. සතිය කැඩුනොත් පේන එක සැරේ වුණා වගේ. ඒ නිසා එතන හොඳට අඛණ්ඩව සතිය තියාගෙන ඒ ක්‍රමයෙන් ගෙවි යන අවස්ථාව ඇල්ලුවොත් මුළු හුස්ම රැල්ලම ඇල්ලුවා වෙනවා. එහෙම නැත්නම් කියන්න පුළුවන් හුස්ම රැල්ල අපිට අහුවෙන්නේ මැද ඊට පස්සේ මුල ඊට පස්සේ අග. ඉතින් ගෙවෙන තැනට යනවා කියලා කියන්නේ දැන් අපිට ඒ තුනම අස්පනා අපිට තියෙනවා. ඔක්කොම අහුවෙනවා. තුනම අහුවෙනවා. හුස්ම රැල්ල ගෙවින් යන බලන්න එතකොට ලොකු දියුණුවක් එයි භාවනාවේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි. පරයන්ක භාවනාවේදී පහරදෑ නිරීක්ෂණය කළෙමි. මොනවදෝ සිතවිලි ගොඩක සිට එක්වරම තද ගැස්සීමකින් එම සිතවිලි වලින් මිදෙමි. කොතරම් මතක් කළද සිත සිතා සිටි එකඳු දෙයක්වත් සිහියට නගාගත නොහැක. එහෙත් සිතවිලි තිබුණ බව හොඳටම දනිමි. මම මෙතන යනුවෙන් සිහිය පවත්වාගෙන සිටින අතරම එක්වරම ශරීරයේ කොතැනකින් හෝ තද ගැස්මක් දැනේ. සිතවිලි වලින් තොරව හිස් බවක සිටින විට මේ ඊතා ළඟ ළඟ සිදුවේ. බොහෝ විට ගැස්ම සිදුවන්නේ හිස ඉදිරියට වැටුණාක් මෙන් පිටිපසට වැටුණාක් මෙන් නැතහොත් අත් දෙක එකවර උඩ යාම වැනි දෙයකිනි. නිින්ද නොගිය බව හොඳටම විශ්වාසය. ইහත අවස්ථා දෙක සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් බව හැඟෙන අතර අවස්ථා දෙක වෙන වෙනම පැහැදිලි කරන මෙන් කාරුණිකව ඉල්ලමි. එසේ සිදුවීම මාගේ පරයන්ක භාවනාව දිගු වේලාවක් එක දිගට කරගෙන යාම එන හිටවයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය වේවා. මීට යටහත් පහත් ශිෂ්‍යාව. තෙරුවන් සරණයි. මීට යටහත් පහත් ශිෂ්‍යාව. මේකෙදී අපි ඇත්තටම මේ පේන දේවල් මනින්න කිරන්න ගියොත් අපි එහෙම එරෙනවා. පේන දේවල් වලට යන්න අරින එකයි තියෙන්නේ. වරක නිස්සද්ද භාවයක් වෙනවා, ආය ගැසීමක් කරනවා, තහිතවිලි එනවා නැති වෙනවා. ඉතින් මේක තමයි වෙනස් වෙනවා කියන එක බුදුහාමර සඳහන් කරන්නේ. ඒක මොකද්ද කියලා අහන්නේ වෙනස් කිරීමට කරන අරියාදුවක් වගේ. ඒ නිසා මේ ප්‍රශ්නේ නාස්තික ප්‍රශ්නයක්. මේක දිගට කරගෙන යන්න පුළුවන්, දිගට කරගෙන යන්න. ඒක දිගට පැයක් පැවති වෙන බාධා කරනවා කියනවා. එතන මොනකද්ද වෙන බාධාව කියලා විතරක් කියනවනම් අපි ඒක විශ්සගන්න ඕනේ. විශ්සන දිගට ගෙනියන්න ඕනේ. ඇයි කියන ප්‍රශ්නේ භාවනාවේදී නාස්තික ප්‍රශ්නයක්. පේන්නේ වෙනස් වීම තමයි. දෙකක් නෙවෙයි ළමට 10ක් 15ක් විචල්්‍ය සාධක වෙනස් වෙනවා. ඒ වාහන ගොඩාක් පාරේ යද්දී නැත්තම් ට්‍රැක් පහක් හයක් තියෙන වාහනේ තමන්ගේ ට්‍රැක් එකේ තමයි අනිකයි තියෙන්නේ. ඇයි අනික් ට්‍රැක් තියෙන්නේ? ඇයි වගේ වෙන ස්පීඩ් වල යන්නේ? වෙන වෙන මොඩල් තියෙන්නේ? ඇයි වෙන වෙන ඩ්‍රයිවර්ලා ඉන්නේ අපිට වැඩක් නැහැ. තමන් යන ට්‍රැක් එකේ දේවල් ඇතිව භාවනාව සහ දේවල් නැතිව භාවනාව නැත්තම් දේවල් අරමුණු සහිත සතිය සහ අරමුණු රහිත සතිය දෙකම ඒ දෙන්න දන්නව එක පවත්තන හැටි. ඒක මමයට විතර ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මමයට ඉස්මතු දෙන්නේ වෙන්න දෙන්න එපා. ගොඩ පෙරක දෝරුකම් වෙන්න දෙන්න එපා. මේක දිගට පවත්තන්න. ඉතින් පැක් කරගෙන යන්න බැරි හේතුවක් නැහැ. රෝධි කරකිනකොට එක රෝධයක් අනිත් පළුවට සම්පාත වෙලා තමයි කරකෙන්නේ. ඒ නිසා ඇතිපළුව සහ නැතිපළුව අතර හුදුම සම්බන්ධයක් තියෙනවා. ඒක දැක ගන්න ආසලුව දිගට කරගෙන යන්න බාධාවක් විදිහට සලකන්න එපා. මේ විදිහ දෙකක් ළඟින්ට දකින්න ලැබීම සතිය ආනිසංශයක්. සතියේ ප්‍රයෝජනයක් එහෙම නැත්නම් මේ පැවැත්ම වෙනස් වෙන බව විපරිණාමයේ දැක්කන්න හදන්නේ. ඒකට සාදර වෙලා ඉදිරියට යන්න කියන එකයි කියන්නේ. අවසරයි තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව. සක්මන ආරම්භ කර සුළු මොහොතක් තුලදීම පාදවල චලනය හා දැනීම් විඳීම් වලට සිත යොමු වේ. මුලදී රළු ආකාරයටත් පසුව ඊතා සියුම්වත් දැනුවත් භාවය තිබේ. ටික වේලාවක් යන විට කිසිවක් නොදෙනී මානසිකාරයෙන් තොරව සක්මන දෙස බලා සිටීමට හැකි වේ. තනින් තනින් සිතවිලි මතුවන අයුරුත් සක්මන සිදුවන අයුරුත් මාරුවෙන් මාරුවට ඉබේම සිදුවන අයුරු නිරීක්ෂණය කළ හැකි විය. පර්යංක භාවනාව. පර්යංකයට වාඩි වූ සැනින් සිරුරේ සමමිත්තික බව හෝ අසමමිතික බව තිබේ නම් ඒ බව හොඳින් පෙනේ. ඊතා සියුම්ම පිම්බීම හැකිලිම දැනේ. ක්‍රමයෙන් එය නොදැනී ගොස් කය බර වී පහත් වෙයි. හිටි හැටියේම සැහැල්ලු වී ඉද්ද ගැසුවක් මෙන් කෙලින් වේ. ඇතැම් විට සිරුර තද කරන ගතියක්ද දැනේ. සිරුර පුරා මදින් මද ඇති කරන වේදනා සියුම්මත් වේලාවකට ඊතා දැඩි ලෙසත් දැනේ. වේදනා වැඩි වූ විට සිරුර සෙලවෙන ස්වභාවයක් ඇතිවේ. ඇතැම් විට සිතවිලි වල රළු භාවය වැඩිවත්ම කයේ විශේෂයෙන් මුහුණ සහ දෙවුර හිස ආශ්‍රිත මස් පිඩු වල තද වීමක් හා එම ගතිය නැතිවෙත්ම මස්පිඩු ක්‍රමයෙන් ලිහිල්වන සැහැල්වන ස්වභාවයක්ද ඇතිවන අයුරු නිරීක්ෂණය කළ හැකි විය. සිතවිලි හා වේදනා තුනී වූ විට සිරුර පුරාම නොනවත්වාම සිදුවන උස් පහත් වන අයුරින් ඇතිවන වේගවත් කම්පනයක් ඇතිවේ. මෙම తত্ত্বය වේගවත් වන විට සිත වේගවත් ලෙස කැළඹෙන ගතියක් ඇතිවේ. හරියට අලුගොඩකට ගලකින් ගැසුවාක් මෙනි. මේ නතර කිරීමට උත්සාහ නොගෙන සිටින විට නැවතද සංසුන් ස්වභාවයටපත් වේ. ඒකාකාරී ස්වභාවයක් ඇතිවන විට සතිමත් බවද ටික ටික දුර්වලන බව දැනේ. එනම් දැස් බර වීගෙන එන බව එන බව දැනීම දැනෙනු බවින්ය. මේ නම් නිදිමතයයි හැඟුණු විට නැවත සතිමත් බව තියුණු වේ. මෙලෙස නිදිමත සහ අරමුණු යන දෙක මාරු වී ඇති වී නැති වී යලි සතිය ස්ථාවර වේ. නිදිමත හුරු පසු නැවතද සිත සියුම්ම ඇතුළතින් කතා කරන ගතියක් ඇතිවේ. මෙදෙස බලා සිටීමේදී දැඩි වෙහෙස කර ගතියක් ඇතිවේ. ඔබ වහන්සේ කියා දුන් ලෙස දැන් තමා ශ්‍රද්ධාව ඇති නැති බව දැකිය හැකිවන්නේ යයි සිතා තවත් විනාඩි 15ක් පමණ සිත දෙස බලා සිටීමට හැකි වුණා. කෙසේ නමුත් පර්යංකේදී ඇතිවන ඒකාකාරී ගතිය නිසා නැගිට යාමට සිතෙන විට වෙනදාට වඩා විනාඩි කිහිපයක් හෝ වැඩිපුර සිටීමට සිත උනන්දු වන බව දැනගත හැකිය. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සහනය සැලසී නිවනින්ම සැලසේවා. ඔය විදිහට එන කාරණා නිසා පරියන්ක නැගිලා යන්න ගියාට ඒක දැනගෙන තව තප්පරයක් තව හුස්ම රැල්ලක් තව වමක් දකුණක් දිගට පවත් ගන්න පටන් ගත්තාම මේ ලෝකේ සීමාවක් නැතුව දිනු කරන්න පුළුවන්. ඒක යෝගාචර හිතට වද්දා ගන්න තමයි වද්දන්න තමයි මේ කමඨාන් සුද්ධ කළ දෙන්නේ. ඉතින් ඒ නිසා නැගිටින්න එන්න වෙනවා කියනකොටම නැගිටතර කමන්නේ තව චිත්තක්ෂණයක් ඉඳලා. තව එක හුස්මක් බලලා, තව එක පියවරක් තියලා කියලා යන්න පටන් ගත්තාම මේක තමයි ඉවසීමේ ශක්තිය, ප්‍රතිශක්තිය, සුවකිරීමේ ශක්තිය කියලා එන්න පටන් ගන්නවා. ඉතින් ඒක නැති වුණොත් තමයි අපි මෙතෙක් කල් භාවනාවේ මඟට නැගිටින්නේ. මොකද ඊට අමතරව කියනවනම් මේකේ දෙපොලක සඳහන් වෙනවා. සක්මන කරගෙන යනකොට එකම වැලි පොළවේ සක්මන් කරනකොට මුලදී රළුවට තේිනවා. මැදදී සියුමට තේිනවා. අගදී ඊටාම සියුමට තේිනවා. එකම වැල්ල හිත සියුම් වෙනකොට සියුම් වෙනවා. හිත ගොරෝසු වෙනකොට ගොරෝසු වෙනවා. ඉතින් මේ දෙක මාරු වෙනවා ඊට පස්සේ. ඒ වගේම පරියන්කේ ඉන්නකොටත් වරින් වර වරින් වර හිතවිලි බොහෝමත්ම ගොරෝසුර තේිනවා. ආයතරයක් ඒකම සිංහල තේ ඊට පස්සේ ඒක නොදැනිය. ඒ නිසා ඒක දිහා ඒ ඒ අරමුණ බාහිර ආරම්භනේ මොනවා වුණත් ප්‍රතික්‍රියා කරන තෝ බලහන හිටියොත් එකයි වෙන්නේ සිං වෙන එක විතරයි. එහෙම නැතුව මොනවා කරත් ඒක ඇවිස්සෙනවා. ඒක නිසා එන්නේ අණ්ඩයි. ඒ අතරමැද ඇඟිලි ගහන්න යන්න එපා. ඇතිරිමැද සංස්කරණය කරන්න යන්න එපා. ඒකට කියන්නේ තපස් රකින්නයි කියන්නේ. ඊට බලාගෙන ඉන්න අධික උනන්දුකෙන් බලන්න. මොනවත්කත් කරන්න. නිදිමතත් එනවා. නිදිමත එනවා දකින්නකොටම හිත අවදි වෙලා එනවා. මේ විදිහට දේශ බලා සිටීමෙන්ම ඥානතෝ භික්කවේ පස්සතෝ දැක ගැනීමෙන් දැන ගැනීමෙන්ම ආසෝ දුරු කරන්න පුළුවන්. මොනවත් කරන්න ඕනේ. කරන හැම දෙයකින්ම වෙන්නේ අර පෑදීදියට බොරදී එකතු වෙනවා කැළඹෙනවා ඉතින් ඒක හුඟා කල්යනම ඔය යමක් දිහා බලලා මත ප්‍රකාශ කරන්නේ නැතුව විනිශ්චය කරන්නේ නැතුව මම සා මම නෙවෙයි කියලා බෙදන්නේ නැතුව දේශ බලාගෙන ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ පුළුවන්කම අපි ළඟ තියෙනවා අපි උත්සාහ කරලා නැහැ මෙතෙක් හිතුවේ ඒක නෝන්ජල්කමක් කියලා. මෙතෙක් හිතුවේ අපි අඥාන උපේක්ෂාවක් කියලා. ඒ නිසා ඇඟිලි ගහීමේ කලාව තමයි මෙතෙක් පුරුදු කරේ. දැන් ඇඟිලි නොගහා සිටීමේ කලාව පුරුදු වෙනකොට මේ බුදු ආමතුරු ළඟමයි. ධර්මයත් එත්තනමයි. ඉතින් මේක ගොඩක් පුරුදු කරන්න ඕනේ. දැනගත්තරම කරන්න බෑ. ඉබේම ඇඟිලි ගැහෙන ගතියක් තියෙනවා. ඉතින් ඒක දැනගන්න ඕනේ අපි මෙතෙක් කල් කරපු පුරුද්දක්. නමුත් ඒක අනිත් පැත්තට හරවගත්තාම ඒක නතර කරන්න පුළුවන් අවුරුදු 7කින් කියලා බුදුරජාණන්සේ කරනවා. නැත්තම් 6කින් නැත්තම් 5කින් කියලා සුමානකින් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක කරන්න පුළුවන්කම තිබුණාට උත්සාහ කරන්න මේ මනස සකස් කරලා දීම තමයි මේ සිද්ධ වෙන්නේ. මේක ඒක ලියවෙන ලස්සන ඒ නිසා අභ්‍යාසය දිගට කරගෙන යන්න. එතකොට ඉක්මනටම තමන්ට ඒකේ ආස්වාද එහෙම නැත්නම් ආනිසංස දැක් ගන්න පුළුවන් වෙයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාවේදී පහත අත්දැකීම් ලැබුණි. මාගේ ඇස් ඉදිරිපිට ඇති ආලෝකය එනම් සක්මනේදී මට ඉදිරියට ඉදිරිය පෙනීම එක දිගට පවතින එකක් නොවන බව හදිසියෙම අත්දැකීමි. එනම් পায়ට වැලි ස්පර්ශය දැනුණු මොහොතේ මට දැස නොපෙනුණු බවය. බල්බයක් නිවේෂණය ක්ෂණයකින් දැල්ලුවාක් වැනි එය ඊට හදිසිය සිදු වූවක් වූ අතර නැවත නැවත උත්සාහ කළද යලි අත්දැකිය නොහැකි විය. එලෙසින්ම කයට ස්පර්ශය දැනෙන මොහොතට මට නොඇසෙන බවත්, නොපෙනෙන බවත්, නොසිතෙන බවත් දැනගත් අතර එය අත්දැකීමට තරම් මගේ සතිය තියුණු නැත. එහෙත් උත්සාහ කරමි. එය ඇත්තටම ප්‍රබෝධජනකය. අනුකම්පාවෙන් පහදා දුන මැනවි. තෙරුවන් සරණයි. ඔකනිකාර channels හයක් තියෙන ටෙලිවිෂන් එකක එක සැරේ channels දෙකක් බලන්න බෑ. එක channel එකක් අරනකොට අනෙක් පහම වැහෙනවා. එනිසා අපි કોઈ channel එක හරි තෝරනවා කියලා කියන්නේ එකක් තෝරන කියන්නේ පහක් වහනවා කියලා. අපි දන්නේ නැහැ ඒක. අපි දන්නේ මේ තේරීමේ දක්ෂකම කියලා. නමුත් අපි එකක් තෝරන කියන්නේ පහක් වහන නිසා අපි කටෙන් කතා කරන්න පටන් අරගත්තොත් අනික් ඉදurang අපේ ඔක්කොම අක්‍රිය භාවයටපත් වෙනවා. රූප බලනකොට සද්ද අහන්න බෑ. ගන්ධ රස බලන්න බෑ. ඒ නිසා එකක් තියේ දිගේ බලනකොට අනිතව ඒ වෙලාවේ සද්ද ඇහුනට දැනෙන්නෙත් නෑ, කය දැනෙන්නෙත් නෑ. ඉතින් මේක අපි ගුඪ දෙයක්, গুপ্ত දෙයක් කියලා කිව්වට නෑ මේක තමයි අපේ සිස්ටම් එක, අපේ ක්‍රමය එකයි. එකවරකට එකයි. ඉතින් ඒ නිසා ඒක දැක ගන්න නම් මේ පස් දෙනා මේ හය දෙනා මේක තුනොත් විතරයි මම ඇඉන්නේ. මේ හය දෙනා හය ආකාරයට වැඩ කරන්න කියලා කියනකොට මම ඒකට ඉන්න බෑ එතන. මේ වේදිකාවේ කකුල් මදි. ඒ ශාවිලක මෝහයක් තියෙනවා බලන්නත් පුළුවන් අහන්නත් පුළුවන් ගන්ධ රස පහස ඔක්කොම එක සැරේ සිද්ධ වෙන්නේ කියන අමනකමම තමයි මාන්නේ හිටින්නේ දෘෂ්ටිය හිටින්නේ තෘෂ්ණාව හිටින්නේ ගලවලා බැලුවට පස්සේ පේනවා මේක නිකන් අර කෑලි ගලවලා පැත්තකට දැම්මා වගේ කිසිම කෘත්‍යයක් කරෙන්නේ නැහැ. ඒ බුදුරජාණන් අපිට අවස්ථාව දෙනවා. දුවට 100 100ක් අහන වෙලාවක බලන්න යමකට අවධානය යොකලා ඒ වෙලාවේ පේන්නේ නැහැ. එළ ගන්ධ රස පහස නැහැ. මොකද අපේ අවධානය මේ පේන දෙයටම ගිහිල්ලා. ඉතින් ඒක දකින්න අපි කැමති නැහැ. කැම දැකිට බැරිකමක් නැහැ. කැමති නැහැ. අපි හිතන්නේ මේ හැම එකට තියෙනවා. මමෙක් ඉන්නවයි කියලා. ඉතින් ඒක නිසා රේඩියෝ channel එක ටෙලිවිෂන් channel එකක් මතක තියානින්ද එක channel එකක් අරනකොට අනිත් පහ වහන. ඒක ඥානපෝනික ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. අපිකට අපි වෙත කෝටි ගණන් අරමුණු එනකොට අපි එකක් තෝරනවා කියලා කියන්නේ සියල්ලම වසා දැමීමක් එක සහගහන අපරාධයක්. ඒවා ගියා ගියාමයි අපිට දකින්න බෑ. ඒ නිසා සමස්තෙටම ඇසර්ගෙන ඉන්න වෙන ඕනම දෙයක් තෝරන්න නැතුව. එතකොට දැනුම 100%යි. එතකොට භාවනා 100%යි. ඒතකොට සතිය 100%යි. තපස 100%යි. අපිට බෑ අපි අරක හොඳයි මේක නරකයි අරක ඕනේ මේක එපා කියලා මේ තේරිල්ල තමයි රණ්ඩු සරුවලේ පටන් අරගන්න කිල්ලෝ රක්ම නැහැ. ඒ නිසා අපි මේක දේශ බලාන ඉන්නවා. තෝරන්න බේරන්න නැතුව. ඒකට choiceless awareness කියලා කියනවා. evenly suspended attention කියලා කියනවා. ඒ නැත්නම් සමසිත සමමිත. ඔක්කොම දිහා එක විදිහට බලන්න. වෙනම මේ ලෝකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපේ මිනිසුන්ට ගහනවා, අරයට ගහනවා, මෙහාට ගහනවා කියනකොට තමයි ප්‍රශ්න තියෙන්නේ. මේ ලෝකේ අපි එන්නේ ඉස්සෙල්ලත් ওই අවුලමයි. අපි ඉන්න කොටත් ওই අවුලයි. මරණ පස්සෙත් ওই අවුලයි. අපි මොකටද ගණන් ගන්නේ? ඒ නිසා ඔක්කොටම සමහිත පවත්වන්න පුළුවන් නම් මොනම අපි මොනක්ක කළ යුත්තක් නැහැ. ඒක ඒක යනවා. අපිට වෙලා තියෙන්නේ මේ එකට එකට හොඳ ඕන, එකිනෙකට නරක ඕන. යුතු අයුතු තියෙනවා අපේ සංස්කෘතියක් තියෙනවා අපේ හරිවැරදි තියෙනවා ඒක ඔක්කොටම දෙන්න හදලා. එහෙම නැතුව මේ තේරුම් අරගන්න මේ හයම එකට වැඩ කරනවා කියන මුලාවත් එක්ක විතරයි මම යට ඉන්න පුළුවන් කියන එක මතක තියාගන්න. යම් වෙලාවක එකවරකට එකයි වැඩ කරන්න කියලා දකිනකොටම මම අන්තභාග වෙලා යනවා. පතුරු ගහිලා යනවා. විශ්සුතුරු වෙලා යනවා. ඒකට බය නිසා අපි දකින්න කැමති නෑ. නමුත් ඒක දැක් ගන්නා සුළුෙන් භාවනා කරොත් සතිය විතර ඒ දෙයට කපල කොටලා වෙන් කරන්න විභජ්‍ය වාදෙට කෑලි අයින් කරලා පෙන්නන්න වෙන මොනම චෛසිකක්වත් කැමති නැහැ. ඒ නිසා ඔය පේන දේ ඔය බල බැල්මෙන් දිගට බලාන යන්නේ ඒකට පේන්නේ මේකේ තියෙන කලාප රාශියක් එකතු වෙලා මිසක් සමස්තයක් ඒකකයක් ඝණයක් කියලා එකක් නැහැ. එකතු වෙච්ච කලාප ටිකක් තියෙන ඕන වෙලාවක විසඳෙන විසිරලා යන්න පුළුවන්. ආන්නේ බව දැන ජීවත් වුණොත් මරණයි කියලා එච්චරම බය වෙන්න දෙයක් නැහැ කොහොමවත් ඉතින් අප්පමාදෝ අමත වදම් පමාදෝ මච්චුනෝ වදා. සතියෙන් නැති ජීවත් වෙන මිනිහා මලහා සමානයි. මෙයා රූකඩේ නැටුවට පමාදෝ මච්චුනෝ වදා. නිසා අප්‍රමාද වෙනකොට පේනවා මේ කෑලි වෙන වෙනම වැඩ කරන්නේ. මේකට මේ මමයා කියලා නමක් දාගත්තට ඒ එක කෑල්ලක්වත් ඒකට වග වෙන විදිහට කටයුතු කරන්නේ නැහැ. නිසා ඒක තවදුරටත් බලන්න බලනකොට ඕක පෙරිච්ච තෙරිච්ච දවසේ අපි ඒකට ප්‍රමෝදයට දෙන වචනේ තමයි තිරියන් වෙනවා කියන්නේ. රීජුනේෂන් හැම වෙලාවෙම තමයි මෙරි මෙරි උපදින. ඕනම වෙලාවක අලුත් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් නාකිච්චෝ කැමැති ඇති. සතිමත් නැතුව කරන්න බෑ. අපි යනවා ඊගා ප්‍රශ්න. Asai. Thank you for your teaching, Bante. During walking meditation, the object was the whole body sensation of the body moving. Then there was a tightening sensation in the back of the throat down to the top of the heart. It was accompanied by a feeling of frustration and disappear the sense that the mind wants to control experience but is continually unable to do this. There was also the knowledge that this feeling exists in all individual beings trying to live. Then there was an awareness that all experience is just changing and following and there is no need to control or struggle with experience. This awareness was not a thought and was not located in the body. It seems to be all around with no location. Both the tightness and the open awareness were there at the same time. To Saranaya. So this is being called non-local phenomena all no boundary. The moment you see the phenomena is there, no boundary of me and not me. That understanding is a kind of a suicidal. It's a suicidal death, suicidal for the ego. So in the breath, when everything is dissolved, whenever the the boundary dissolves, feel like I am dissolving. Or oh, when you see the non-local phenomena, it's moving so fast, it's happy like a cloud. So you don't know where that particular pixel or the atom is living. It's so fast moving. So anicca is so, you can't locate it. So understanding that was the end of the physics. So Newton in physics, dead and go. Einstein physics came in, but hardly you can call it physics. Because physics become when the particle collapse. But the particle is too active, non-local and mm, boundless, no boundary. So then onward only energy remains. Energy means waves, they are not particles. So these waves do not understand time and space, do not understand boundaries. The moment you recognize yourself with the cell, the energy it is no maintenance necessary. It is in the constant of energy on the, it is called zones, different zones. So why should, why worry? Energy take its own accord. So nothing to maintain, you have to just observe. Everything is not particle but waves. The changing from particles to change is the boundary, lost of boundary loss of boundary and the non-local phenomena. It should a very scientific, but Buddha was the first one recognize very recently only the Einstein came to know and he thought that bloody theory is killing everything. It's how unfortunate for me to discover this, the quantum physics. But the Buddhists are very happy because it is reiterating what the Buddha is telling. So therefore, please continue further. And when you are going there, one day you will dissolve, just like ether, just like petrol. And then no locality, no, no boundary. And that is going back to the child age. We don't know our boundaries. So full of fun, full of uh, the radical reflection, full of against the grain. So that is what called this a catalytic effect. Ultimately you are nothing but an energy. So everywhere. So when you go there, you are not a male, you are not a female, you are not a elderly person or younger person, educated or non-educated, rich or poor, just energy which do not know the boundaries. So you have to continue further. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මූල කර්මස්ථානය ආනාපාන සතිය. ආනාපානයේ මුල ගලා යාම සහ අවසානයේ දෙස අවධානය යොමු කරමින් සිටීමේ. ආශ්වාසයේ වෙනමත් ප්‍රශ්වාසයේ වෙන වශයෙන්ුත් ආරම්භය ගලා යාම සහ අවසානයේ නිරීක්ෂණය කළ හැකිය. මෙය ඇතැම් අවස්ථාවල විනෝදජනක ක්‍රීඩාවක් වුවත් ඇතැම් අවස්ථාවලදී කටුකය. මෙසේ සිටින විට ශරීරයේ විවිධ තැන්වලින් දැඩි පීඩාවක් ගෙන දුන් නමුත් එම පීඩාවන් කෙරෙහි ක්‍රෝධයක්, කලකිරීමක් ඇති නොවිනි. මදහත් සිතින් සාදරයෙන් එදෙස බලා සිටීමට හැකි වුනි. මීළඟ පරයන්කේදී සුපුරුදු ලෙසම ආනාපානය දෙස බලා සිටියෙමි. ශරීරයේම වසාගත් ඊතා දීප්තිමත් බවක් තුල සිටිමින් හුස්මෙහි රැඳී සිටියෙමි. එම අවස්ථාවෙන් ඉවත් වීමට සිත නොදුන් අතර ඒ පිළිබඳව දැඩි ඇලීමක් ඇතිවිය. ඒ සමගම මම මෙතනට ඇලුනොත් සක්කාය දිට්ඨිය කෙසේනම් කඩාගන්නේද යන සිතවිල්ලද ඇතිවිය. ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ මාගේ අද දින භාවනා අත්දැකීමයි. මා කෙරෙහි අනුකම්පාවෙන් වැරදි ඇතොත් පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ත්‍රිවන් සරණයි. මේ වගේ දෙයක් දැනනකොට මේකට ඇලෙන එක ඒකේ තියෙන ආදීනවයක් වුණාට මේක ආමිෂයට සහ කාමයේ ඇලීමක් නොවෙන නිසා නැත්නම් ආමිෂය සහ කාමය මේකෙන් ප්‍රතිස්ථාපනය කරන නිසා මේකේ ආධ්‍යාත්මික හොඳ පැත්තක් තියෙනවා. ඒක නිසා අපි දැනගන්න ඕනේ මේකට ඇලෙන්නේ නැතුව කාමයට අතාරින්න බෑ. නිසා කාමයේ දුරස්ත කිරීම ප්‍රතිස්ථාපනය කරන අදහසින් මේකට ඇලෙන්න ඕනේ. ඇලිලා මේකත් තවත් එක ප්‍රතිස්ථාපනය කරන්න. ඒක ප්‍රතිස්ථාපනය කරනකොට අපි දන්නවා මේක ගත්තේ අඩේට විතරයි, වාංගුවට විතරයි. නැතුව මේ නතර වෙන්න නෙවෙයි. ඒක කටුකුන්දේ සෝහන්නාසි කියනවා මේ වගේ ගොඩනැගිල්ලක් හදන්න ගියාම මේ උස තට්ටු ගහන්න පලංචි බදින්න ඕනේ. හැබැයි පලංචි පදිංචි වෙන්න එපයි කියලා. ඒක semi permanent structure එකක් එක හදලා වැඩේ ගත්තට පස්සේ පලංචි පදිංචි වෙන්න ගියොත් හරියන්නේ ඒක නිකන් උණ ගස් වලින් හදලා තියෙන්නේ. ඒක පලංචි ගලවන්න ඕනේ. ගැලවෙන්නේ නැත්නම් බිල්ඩින් එක හරි කැතයි. ඒ නිසා ඒක ඇලෙන්න ප්‍රශ්නයක් නැහැ. ඇලනකොට දැනගන්න ඒ නිසා මට කාමේ කාමේ කරන්න කියලා හරි වියදන්නේ. මොකක්වත් නැහැ මේක නිකන් හම්බෙන්නේ. ඒ නිසා මේකට ආස වුණොත් කාමේ ප්‍රතිස්ථාපනය. හැබැයි මේක නෙවෙයි පදිංචි වෙන තැන මේක තවත් එකකින් ප්‍රතිස්ථාපනය වෙනවා. එහෙම මේ මේම ඒ ඉදන් නිසා ඉදන් පජහත කියලා බුදුජානනාංශය ක්‍රමයක් තියෙනවා මේ නිසා මේක අතහැරපුවා. ඊගාට ඒක නිසා මේකත් අතහැරනවා. ඊගාට ඒක නිසා මේකත් අතහැරනවා. එකින් එක එකින් එක සර්පෙක් හැවහලන්නා වගේ හලාන හලානේ අනිත් නිසා අපි බුද්ධ ආගමට කිව්වට අත්හැරීමේ වැඩපලක් තියෙන කියලා ඇත්තටම තියෙන ඇල්ලීමේ වැඩපිළිවෙල. Taman දන්න දෙයට වඩා හොඳ දෙයක් හයියෙන් අල්ලන්න ඕන. එතකොට මේ දේ අතහැරෙන. ඊට පස්සේ එතෙන් ගියාට පස්සේ ඊට වැඩිය හොඳ එකක් අමන. ඒක හයියෙන් අල්ලන්න. එතකොට මේකත් අතහැරෙන. ඉතින් මේ නිසා අල්ලනකොට විතරයි අතහැරෙන්න පුළුවන්. නැත්නම් අතහැරනවා කියොත් කේවල අතහැරීමක් එහෙම එකක් බුද්ධ ආගමේ නැහැ. හැම වෙලාවෙම දැනගන්න ඕනේ මේක ඇල්ලීම නිසා මේක අතහැරෙන. ඒ නිසා අල්ලන එකේ තියෙන සියුම් භාවය අතහරින එකට වැඩිය සියුම් භාවයේ මූල ධර්ම වශයෙන් දැන ගැනීමක් තියෙනවා. චින්තාමේ වශයෙන් දැන ගැනීමක් වෙන්නේ නැත්නම් ආචෛත්‍ය ගුණා බැඳා වගේ මොන අතහරිනවද මොනව ගන්නවද කිසිම පොත් ලැබීමක් නැහැ. ඉතින් ඒකට කෑවට රාත්තල් ගන්න දන්නේ නැහැ. ඒ නිසා මේකට ආසාවක් වෙනවා බය වෙන්න එපා. සතියේ ඉන්නකොට ඒක ඒක ආදීනවේ පෙන්ලා දෙනවා. අනිත් එක ආදීනව තියෙනවා කියලා දන්නවනේ ඊට පස්සේ බය වෙන්න දෙයක්වත් නැහැ. ඉතින් එතකොට පේන්න පටන් ගන්නවා. බලාන ඉන්න දේ ওই විස්තර කරන්න හදන විදිහට බුද්ධම ගමනක් මේකේ තියෙන්නේ. ඒ ගමනට මගෙන් කිසිම සහයෝගයක් ඕනේ නැහැ. එකක් කරන්න ඕනේ ඇඟිලි ගහන්න නැතුව උන්තුවට බලන්න. තමයි යමක් මගේ කරගත්තා නම් අත ගැවුවා නම් ඒකෙන් විතරමයි දුකේ. තණ්හායි ජායති සෝකෝ පෙමතෝ ජායති සෝ ගොජේදියා බැලලා මේක මම කියන්නේ නැතුව හිටියොත් දුකක් එන්නේ. ඒ කියන්නේ චේතනා නැහැ මොකක් නැහැ. හැබැයි මේක දුවනවා. මේක පුදුමාකාර දෙවිල්ලක් දුවන්නේ නිකන් මේ වයින් කර බොනික් එක් වගේ. ඕක අපි මැරුණා දුවනවා. අපිට මොනම දෙයක්වත් ඕකේ එක අරිඹුවක වෙනසක් කරන්න බෑ. හැබැයි මේක දිහා බලාන ඉන්න පුළුවන් කොච්චර සජීවීද කියලා. ඒක දිහා සජීවී බලාන ඉන්න තරමටම ධර්මයේ සජීවී. ඒ තරමටම ශාසනයේ සජීවී. නැත්නම් උගදෙනෙක් බලන්නේ අනුන්දියා අතීත නාගතේ දිහා වෙන තැනකට. මේක වෙන මේක මෙතනමයි සිද්ධ වෙන නිසා මේකට හිත ගන්න අමාරුයි. ගත්තට පස්සේ වැඩි වෙලා ඉන්නේ පුදුම කසකැවිල්ලක් කසකැවෙනවා. ඒතර තමයි තේරෙන්න පටන් ගන්නවා ධර්මයේ සජීවි, ශාසනයේ සජීවි, පමාදයට වැටෙනවා නම් මරණී, අප්‍රමාදයට වැටෙනවා නම් අමෘතය ලැබෙනවා. මේක දිහා බලනකොට වෙහෙසක් දැනෙනවා. ඒ වෙහෙස තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. පීල පෙළන ගතියක්, තවන ගතියක් තියෙනවා. ඒක ඒක සාරිපුත්‍ර සාන්ත කියනවා ඔය ඒ දුක්ඛ සත්‍ය පීලනට්ටෝ සන්තාපනට්ටෝ විපරිණාමට්ටෝ සංකතට්ටෝ කියලා බලාන ඉන්නකොට ඒක මේ කෙල්ලේ කොල්ලෙද්දියා බලන්නේ වගේ නෙවෙයිනේ මේක නිකන් ගොජේනේ තියෙන්නේ. ඒක දිහා බලාන ඉන්නකොට දැනගන්න මේක තමයි පරම දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. මට මේක කරගන්න හම්බුණා කියලා ඒකට සාදර වුණාට පස්සේ ඒක මිහිරියාවක් වඩනවා. ඒකම බුදුසසුන කියන දුක නම් මහණි දුක තමයි. නමුත් මේකයි දුක්ඛ සත්‍ය කියලා දැනගන්න තරම් මිහිරියාවක් මනුස්ස ජීවිතයක දායකවත් නැහැ. ඒ නිසා ওই බැල්ම දිගේ ඉදිරියට යන්න. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. පරයන්ක භාවනාවේදී උඩුකය ඍජුව පවත්වාගෙන ආනාපානය වඩන්නෙමි. සුලන් රැල්ලක් නාස්පුඩු අතරින් ඇදී යන ආකාරය හා මද රස්නයක් සමගින් සුලන් කඳ නාස්පුඩු වලින් පිටවන අයුරු හොඳින් පෙනේ. බාහිර ශබ්ද හා ශාරීරික වේදනා විවිධ ස්ථානවල දැනුණද නැවත නැවතත් නාස්පුඩු වලට සිත යොදමි. එක් අවස්ථාවකදී මාගේ සිත දෑත් වලට යොමු විය. එහිදී වම් අත්ල මත දකුණු අත තබා වාඩි වී මාහට මාගේ අත්ල එදෙස එහි නොමැති බවක් දැනුනි. මට එදෙසම මම එදෙසම බලා සිටියෙමි. යලිත් නාස්පුඩු වෙතට සිත යොමු කළෙමි. නොදැනීම සිත යලි යලිත් අත් වෙතට යොමු වූ අතර අත් නොමැති බවක් දැනුනි. තවත් විටක සෙමින් සෙමින් ශරීරයේ උඩුකය ඉදිරියට නැමෙනවාක් මෙන් දැනුනි. එම චලනය මාහට පෙනෙන්නට වූවක් මෙනි. එදෙස බලා සිටියෙමි. නොනැවතීම මුහුණ පහතට නැමී ශරීරයේ පහළටම නැමෙනවා දැනුනි. යලි යලිත් නාස්පුඩු වලට සිත යොමු කළද මාහට පෙරමින් සුලන් රැල්ලක් නාස්පුඩු අතරින් ඇතුළු වීම හා පිටවීම නොදැනුනි. සිදුවන දෙයට ඉඩදී යලිත් ආනාපානයට සිතගෙන ඒ එයම කළෙමි. සමාවන්න සිදුවන දෙයට ඉඩදී යලි යලිත් ආනාපානයට සිතගෙන ඒම කළෙමි. බොහෝ වේලාවකට පසුව හුස්ම ගන්නා හා පිටවන බව දැනෙන්නට වූ අතර ඒවන විටත් දැනුනේ උඩුකය ඉදිරියට බර වී මාව අක්වී සිටින අයුරකි. අවසන භාවනාවෙන් මිදෙන තෙක් එසේ දැනුණද මා දැස් හරින විට ශරීරය උඩුකය වාඩි වූ ආකාරයටම ඍජුවම පවතින බව හඳුනා ගතිමි. යම්කිසි වැරදි ආකාරයකට සිත මෙහෙවීමක් කර ඇද්දයි අනුකම්පාවෙන් මහාට පහදා දුන මැනවි. තෙරුවන් සරණයි. හිත මෙහෙවුවොත් වැරදි තමයි. ආයෙ ගන්න ගුවක් නැහැ. හිත කියන්නේම මෙහෙවුවොත් වැරදි. ආයෙ කතා කරන්න බෑ. තියෙන විදිය දකිනවා නම් 100ක් ආයි. ඔය මේ භෞතික විද්‍යා කෞතුකාගාරවල පෙන්ලා තියෙනවා දැන් තියෙන ක්‍රමය හැටියට හෙලෝග්‍රැෆික් රූප. මේ වගේ ශාලාවක මැද අහසේ ඉතින් එක එක ත්‍රිමාණ රූප තියෙනවා. ඒක හදලා තියෙන්නේ ආලෝකයෙන් අත අත දාන්න පුළුවන් ඇතුළට. ඇත්තම මොනක්වත් නැහැ. පැත්තට ගිහලා බලනකොට ඔක්කොම අංගපතක සහිත ඔක්කොම තියෙනවා. ඒ වගේ භාවනා කරනකොට මේ මේ ඔක්කොම අංගපතක අතෙන් අත දාන්න පුළුවන් විදිහට මේක සූක්ෂම රූප බවට පත් වෙනවා. ඉතින් අපිට මොන්න තාලෙකවත් පිළිගන්න බෑ. දන්නේත් නෑ මේ ශරීරය තුල ඕලාරික අත්පටිලාභ මනෝමය අත්පටිලාභ සංඥාමය අත්පටිලාභ කියලා කෝෂ තුනක් තියෙනවා. ඉතින් අර පිටේ එකත් එක්ක ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ඒක විතරමයි දන්නේ. ඒකට තමයි ආමංගල්‍ය කටයුතු කරන්නේ. ඒකට තමයි දිගපල්ලම ඉන්නේ, ෆොටෝ ගන්නෙ, ඩෙන්ටි කාඩ් හදන්නේ. ඒ ඔක්කොම දෙල්ලම් කරන්නේ. නැත් එතකොට අම්මුම තිරසනේ. නැත් මේක ඇතුළේ තියෙන මනෝමය අත්පටලාභයට හිත දාලා බැලුවොත් පේනවා. ඒක ඕලාරික අත්පටලාභයේ සර්වචන් සඳහන් කරන්නේ කබලින්කාර ආහාර බක්කෝ චාතු මහ භූතිකෝ. බත් කන හතර මහ භූතෙන් හැදිච්ච. මනෝමය අත්පටලාභය කියලා මනෝමය අහිනේන්ද්‍රියෝ. අර ඉඳුරන් ඔක්කොම තියෙනවා හේව නැල්ලක් විතරයි හැබැයි. ඒ ඉඳුරන්ගේ හේව නැල්ල තියෙනවා එක්ස්රේ එකක් වගේ. ඉතින් ඒකට බය වෙනවා කට්ටිය ඊට පස්සේ ආයෙ අත ගාලා බලනවා සෙට් එක ගෙනාවු සෙට් එක 32 තියනවාද කියලා 230 වෙයි. ඇයි මේක නැති වුණොත් ගෙදර යනකොට එහෙම ගෙදර මිනිස්සු අඳුර ගන්න එකක් විදියක් නැති වෙනවා. නමුත් ඒ වෙනුවට ගියෝ සංඥාමේ අත්පත්ලාභයට සම්පූර්ණ සංඥාවක් විතර තියෙන අත් දෙක තිබුණ තැන සංඥාවක් තියෙනවා අත ගන්න බැලුවට ගන්න බෑ. ඒක ඔක්කොම නිකන් මේ බොද වෙලා ගිහිල්ලා වගේ. ඉතින් අපි කොච්චරක් මේ භාවනාදී හම්බෙන අත්දැකීමට අභියෝග කරනවාද අරියාදු කරනවාද කිව්වොත් ඒ හැම එකක්ම වැරද්දක් කියලා හිතනවා. ඒ හැම එකක්ම මේ අරියාදුවක් වැරදිල්ලක් කියලා. ඉතින් බුදු කෙනෙක් පහළ වෙච්ච ලෝකේ ඔහොම නම් භාවනා කරනකොට බුද්ධෝත්පාද කාලයක් නැති අබෞද්ධ කාලෙක නැත්තම් සාසනයක් නැති කාලේ භාවනා කරපුවාම කොහේ ආයිද? එසක් කවදද අපි මේ භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵල වලට අනුග්‍රහ කරන්න ඉගෙන ගන්නේ? මේකට අනුග්‍රහ නොකරන වෙන දෙයක් නෑ. මමයි කරනවා නම් කරන්නේ මමයි වරද්දගන්න. ඒ නිසා භාවනා කරුවෝ 100 100ක්ම ප්‍රතිඵල තියෙනවා. මම බාර ගන්න නැත්තම් ඉල්ලපු නිසා දෙනවා ප්‍රතිඵල. දුන්නාට කියනවා බලන්න මේ අද්දක තියා බලනකොට අද්දක නැහැ. හැබැයි ඒක බලන්න නැතුව ඉන්නත් බෑ. මේ ශරීරයේ හේම තියෙනවා. ඇද්ද ගැටියොත් මොකුත් නැහැ. ඔක්කොම gediya පිටින්ම තියෙනවා. නැත්නම් ඇතුළේ බලනකොට ඒකේ අර සීමා මරියාදාවල් නැහැ. නිකන් හේව නැල්ලක් වගේ, එක්ස්රේ රූපයක් වගේ, නැත්නම් ෆොටෝ එක නෙගටිව් එකක් වගේ විතරයි ඉතුරු වෙන්නේ. මේ තුන මේ රූපේ පිළිබඳව ගමනක්. ඒක පොට්ටපාය සූත්‍රය නැත්නම් චූල ශුන්්‍යත වගේ සූත්‍ර වල එතකොට පුදුම ලස්සනට විස්තර කරනවා කවදාවත් අහලවත් තියනද අපි මේ කියන බණවල. මේ මේක බුදුහාමුදුරු කියලා තියනවාද කියලා. අපි දන්නවා සිද්ධාර්ථ කුමාරයා කොහොමද යසෝදරාව කොහොමද රාහුල කුමාරයා කොහොමද ගියාත්මේ කොහොමද ඔක්කොම වටපිට ටික දන්නවා. උතර බුදුහාමුදුරු පෙන්නන ලැබිච්ච මේ අත්භාවයේ එක එක හේවණලි ටික බොහොම ලස්සනට Nirodhe පිණිස විස්තර කරලා තියෙනවා. ඒ ලැබෙනවා ප්‍රතිඵල බාන කරන ලැබෙනවා. නමුත් ඒකට අනුග්‍රහ කරන්න දන්නේ. ඒකට දොස් කියන්න බෑ. මොකද අපි හැදිච්ච පරිසරයේ එක එකක් දන්නේ නැහැ. ඒගොල්ලෝ ඊමන්තියට අපිට කියනවනේ අපිට අර දැනුම නැහැ මේ දැනුම නැහැ අර විභාගේ පාස් කිරු නැහැ මේ විභාගේ පාස් නැහැ කියලා අපිට කොනහනවා. පාස් කරනවා නම් බලන්න මේක ශරීරයේ හිත දාගෙන නැත්නම් ආසාර ප්‍රසාර නැත්නම් සතියේ හිත දාගෙන ඔය එක එකක් එක එකකින් ප්‍රතිස්ථාපන වෙමින් යනවා ආයෙ මෙතෙන්ට යනවා ආයෙ පැත්තට යනවා. ඒක ඔක දිහා බලනකොට පේනවා මේ ශරීරය ඇතුලේ ගොඩාක් ජවනිකා තියෙනවා. මේ ජවනිකා ඔක්කොගෙම එකයි අල්ලලා තියෙන. අර ඕරාදි කත්තපටලාභේ විතරයි අපි අඳුරගන්නේ. ඒකෙන් තමයි මේ මුළු ලෝකෙම සංඥාවල් පටලවාගෙන sannivedane අවුල් කරලා තියෙන්නේ. ඉතින් ਸਰවචනසිට ඔක්කොම පේන නිසා ਸਰවචනස ගාඩ් ගියාම කාටවත් මේ මායා කරන්න බෑ. කවුරු මොන චාලෙන් හිටියක් පේන. ඒ නිසා රූමාට දෙයියොත් පේන. අතොරන් දෙයිය ආන්දරුත් පේන. දෙතිසක් සක්‍ර දෙවියන් බුදුහාමරණ පේනමුත් ඔක්කොම පරදාසේ මේ අපිට ඉව පේනුවත් බය වෙනවා බූ යකෙක් දැක්ක වේරෙත් දැක්ක කියලා මොකද අර ඕලාරික එකටම බැඳිලා දන්නේ කවදායි නොදන්නේ කාට වැඩිය කියලා ඉතින් නිසා කොච්චර ශ්‍රද්ධාව තියෙන්න ඕනද කියලා බලන්න කොච්චර සීලයක් තියෙන්න ඕනද කියලා බලන්න කොච්චරක් සතියක් තියෙන්න ඕන වේද මේක සැකයක් නෙමෙයි මේක ඕනනම් ආය කරලා බලන්න පුළුවන් ඒක අනුපස්සනා කරන්න පුළුවන් ඒ තමයි බුදුන් ශාබ්දට දෙන්නේ උරගා බලන්න කරන ඕකම නැවත කරන්නේ කර කර කර යනකොට මේ එකෙක් ඇතුලේ එකක් ඇතුලේ කෝෂ වාගේ මේ ආත්මයේ ස්වરૂප තියෙනවා ඒක එක ප්‍රතිස්ථාපනය කිරීමෙන් තමයි තේරෙන්නේ අපිට ඒකාකාරී නিত্য වූ සුඛ වූ සුබ වූ දෙයක් නැහැ. මේක තියෙන්නේ එකින් එකට එකින් එකට ප්‍රතිස්ථාපනය වෙන එක. නිකන් හෙලෝග්‍රැෆික් එහෙම නැත්නම් නෙගටිව් එක තමයි තියෙන වෙලාවකුත් තියෙනවා. ඉතින් ඒකට පරිශ්‍රණය කරන්න යෝනිසෝමංච කාර්යෝ ගඟදී ගිහිලට පීනන ගතියක් ඕක. මේ කරපු භාවනාවේ කරව පරිදි ප්‍රතිඵල පිළිගන්න මම මේ කතා කරන්නේ ප්‍රතිඵල නෙමෙයි ප්‍රතිඵල කොටක් තියෙන පිළිගන්න කැමති නැහැ. ඉතින් සමයෝගේ සාකච්ඡා කරනකොට අපිට අවස්ථාවක් එනවා මේ වගේ දෙයකට අරස්කපන්න එපා අරියාදු වෙන්න එපා. ඔකට ඉන්න අරින්න ආයෙත් ගන්න බලන්න. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මනුස්ස ජීවිතය ගැන මොකක්ද කියලා. ඒ නිසා තැක කරන්නේ නැතුව මේක නැවත නැවත කරන්න කියලා තමයි කියන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ දිනේදී කියා දුන් කාම විතක්ක නැවත කෙටියෙන් පැහැදිලි කර දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. තිරුවන් සරණයි. කෙටියෙන් කියන්න පුළුවන් නම් බුදුහාමුදුර දවස් දෙකකින් පිරුණා පානනේ අවුරුදු 45ක් ඉඳලා 84000ක් ධර්මසන්දි කිව්වත් තේරෙන්නේ නැහැ. ඉතින් අපිට ඕනේ ක්ෂණික ඉන්දියාප වගේ කාමච්ඡන්දේ කෙටියෙන් කියලා දෙන්න. අමාරුයි. අමාරුයි ඒක නිසා අපි අංගනිත් එක. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මූල කර්මස්ථානයේ පිම්බීම හැකිදීම සක්මනේහි බොහෝ වේලාවක් යෙදී පර්යංකයට වාඩි වුනිමි පෙර දින දෙකෙහිම පිම්බීම හැකිලීම් ගෙවි ගොස් නොදැනී ගිය විටදී නින්දට වැටුණා වගේ අවස්ථාවකට වැටුනි බොහෝ අවස්ථාවලදී මෙය සිදුවිය නමුත් මට නිින්ද නොගිය වග දනිමි. මන්ද ඒ අවස්ථාවෙන් වෙන් වූ විට නිදිමත ගතියක් නොදැනෙන නිසාය. සෑම පරයන්කයේදීම මේ අවස්ථාවන් බොහෝ විට අත්දැක්කෙමි. අද උදෑසන පරයන්කයේදී පිම්බීම හැකිලිම ගෙවී ගොස් කිසිම දෙයක් නොදැනී බොහෝ වේලාවක් සිටියෙමි. සිතවිලි වරින් ආවත් ඒවා පිටින් යනවා වැනිය. සිතවිලි ගැන කිසිම ගණනක් නැත. හුස්ම පිළිබඳ දැනෙන්නේම නැත. ශරීරයේද දැනීමක් නැත. එවැනි අවස්ථා අද බොහෝ දැනුනි. සක්මනේහිද වෙනදාට වැඩි වෙනසක් දැනේ. ඉබේ සක්මන සිදුවන බවක් දැනේ. පායට වැල්ලෙහි සියුම් බව, තද බව, උණුසුම් බවත් හොඳට වැටහුණි. මෙසේ වේලා මෙසේ වේලාවක් මෙසේ බොහෝ වේලාවක් සක්මනේහි ඉන්නටද සිටුනි. වෙනදාට වඩා සිතට ප්‍රමෝදයක්ද දැනේ. මෙහි ඇති අඩුපාඩුකම් කළ යුතු දේවල් මොනවාදයි කියනමින් ඊටාම ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවන අවබෝධ වේවා. ඔය අර නින්දෙන් අවදි වෙනකොට කඩෙත්තු ගතිය නැති බව, නිදිමත ගතිය නැති බවත් එක සාක්ෂියක් තමයි. ඊට අමතරව තව සාක්ෂි දෙකක් ත්‍රිපිටකයේ හොඳට කියවතන එකක් තමයි නැවත අවදි වෙන්නේ තමන්ගේ මූල කර්මස්ථානයටමයි. නල්නතර වෙන්නේ ඒකේ හරි වැදගත් සාක්කයක්. දෙක පශ්චාත්තාවයක් එන්නේ මට නිින්ද ගියාද නන්නත්තරගේ පශ්චාත්තාවයක් එන්නේ. පශ්චාත්තාවෙකුත් එනවනම් පිටාරමුණටත් ගියා නම් කඩਿੱතු ගතියක් ආවනම් තීන මිද්ද කියලා හිතාගත්තර කමන්නේ. කඩਿੱතු ගතියක් එන්නෙත් නෑ පිටාරමුණට යන්නෙත් නෑ පශ්චාත්තාවයක් නැත්තම් තීන මිද්ද නෙවෙයි මේක. මේක හිත ලීන භාවයටපත් වීම අප්‍රකට භාවයටපත් වීමක් වෙන්නේ. මේක අත්‍යවශ්‍යයි. භාවනාවක මේ අරූපේ කියන එක සූක්ෂම රූප කියන එක අනිමිත්ත සමාධිය කියන එක අනිමිත්ත සතිය කියන එක අවබෝධ කරගන්න මේ මොනක්වත් නැතුව ගත කරන්න. හැබැයි ඒකට අවදි වෙන්න පුළුවන් නම් මම ඉන්නේ යමක් නිවෙන තැන කියලා. ඒකට විභව තණ්හාව කියලා කියන්නේ මේ කාම ලෝකයට සහ පේන දේවල් අයින් තියෙන තාක්කල් කර්මය කියලා, තියෙන තාක්කල් කෙලෙස් කියලා, තියෙන තාක්කල් සංසාරය කියලා තේරුම් ගන්නවා. මේකත් නිවන නෙවෙයි. හැබැයි ඊට විකල්පයක් බුදුහාමර පෙන්නලා දීලා තියෙනවා. සතිය තියෙනවා මොකේද කියලා දන්නේ සමාධියක් තියෙනවා මොකේද කියලා දන්නේ. ඒ කියන්නේ අරමුණක් නැහැ. ඉතින් ඒක දකින්නකොට ඒක විඳිනකොට දෙවිය බ්‍රහ්මිය වන්දනා කරනලු ඒ පුද්ගලයාට නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස තේනාවි ජානාමි යම්පිනිසාය ජහයති. ඒ උත්තම පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. ඒ ආජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. මේ භාවනා කරන්නේ මොකේද කියලා දන්නේ නැහැ. භාවනා කරන අරමුණක් නැහැ. ඒත් භාවනාවක් තියෙන සතියක් තියෙන සමාධියක් තියෙන. ඉතින් මේක ලබා ගන්න තරම් පිං ඇති මනුස්සාත්ම භාවයක් ලැබිලා ඒවා ලැබිලත් ඒවා අවබෝධ කරගන්න නැතුව ඒක ප්‍රකාශ කරගන්න බැරුව මැරිච්ච වාර ගන්න කොච්චරද කියලා හිතන සංසාරේ දැන්වත් අඩු ආනයකට ගියාට පස්සේ සැක කරන්නේ නැතුව ඒක වෙන්න පුළුවන් හින්දානේ බුදුහාමුදුරුවෝ කියන්නේ ඒකට ගිහිල්ලා ඒකේ පුළුවන් තරම් ස්ථාවර වෙන්න, පටල වෙන්න, ප ဋ ාණයක් ඇති කරගන්න කියලා බලන කොච්චර ඉන්න පුළුවන්ද? අභ්‍යවකාශයේ ඉන්නා වගේ. කිසිම තැනක ආලම්බණයක් නැහැ, එල්ලෙන දෙයක් නැහැ, අඩයක් නැහැ. අරමුණක් නැති සතියක් පවතිනවා. ඒකම තමයි අරමුණක් නැති සමාධිය තමයි අනිමිත්ත සමාධිය කියලා. කියන්නේ නිවනට කිට් වෙනකොට පේන ලකුණු. හැබැයි නිවන නෙවෙයි තාම. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මා දුනුකේක්මි පරයන්ක භාවනාව ආශ්වාස ප්‍රාශ්වාස දෙස බලා සිටීමේ දකුණු නාසිකාවෙන් පමණක් දැනේ ආශ්වාස වාතය සිසිල් සිහින් සුලම් ධාරාවක් ලෙසද ප්‍රශ්වාස වාතය ආශ්වාසයට වඩා මදක් වේගවත් උණුසුම්ව නාසයේ මුල සිට විසිරෙන බවද අද්දුටුවෙමි ආශ්වාස දෙකක් අතර විරාමයක් ඇති බවද තහවුරු විය එසේ සිටින විට උඩුකයේ හැකිලීම පිම්බීම දෙස බැලීමට සිත් වූ හේයින් එදෙස බලා සිටීමි. එසේ ඉන්නා විට ලේ තැවරුණු ඉලෑට කුඩුවක් දැర్శණය විය. එයද දිගට බලා සිටින විට ක්‍රමයෙන් වියකී ගියේය. එවිට නැවත හැකිලීම පිම්බීම කෙරෙහි මසිත යොමු විය. උදෑසන 5:30 පරයන්ක භාවනාවේදී දෙවරක්ම මෙය අද්දුටුවෙමි. නොදන්නා මා කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන සීක්වා. ඔය භාවනාව නැත්නම් රූපේ රූප සංඥාවක් බාට ගියාම මේ පේන දේ සිටිවිල්ලක්ද සංකල්පයක්ද යථාර්ථයද කියලා හොයාගන්න මරියාදාව නැතු යනවා. සීමාව නැති. ඒ පේන දේ ඇත්තටම ඇටසැකිල්ලක් ඇත්තටම ලේ වැකිච්ච ඉලෙට කුඩක් වගේ තමයි මෙන්න පස්සේ හිතනවා නෑ අනේ නිකම්ම හීනයක් කියලා. විකාරයක් එහෙම නැත්නම් සංඥාවක් කියලා. එතකොට ආයසර කාසස් පසස් වෙනවා. ඒකත් පිම්බීම හැකිලිමේ වලිගෙද දන්නෙත් නැහැ නැත්නම් ඇතරම ආනපානෙ දන්නෙත් නැහැ. එහෙම ඉන්නකොට ආයෙ පිම්බීම හැකිලිම වෙනවා. මේ ඔක්කොම නිකන් සංඥා බවටපත් වෙනවා. හිතලුවක් කියලා කියනවා ඒක. ඉතින් ඒකෝට මේක ෂුවර් නෑ ඇත්තටම ආනපානෙ පෙනිලා ආනපානෙ තීර දෙේ පේනවාද කියලා. නැත්නම් හිතලා කරනවාද කියලා. මුංචිලාවක වාඩි වෙලා පොඩි ආන්තු හොඳට ආගන්න ඕනේ. මුංචිලාවක වාඩි වෙලා කාට හරි තල්ලු කරන්න කියලා වෙලා ඉඳගෙන ඉන්න ඕන උන්චිලා නතර වෙනකම්. නතර වුණාට පස්සේ හිත තාම උන්චිලි පදන. හොයාගන්න බෑ තමයි මේ කැරකෙනවද පැද්දෙනවද නැද්ද කියලා උන්චිලා නතරන පොද හියත් එක වහගෙන ඉන්නකොට අර තිබුණු පැද්දිල්ලට මේ හොයන්න බෑ. කොහටද යන්නේ කියලා. ඉතින් ඒ වගේ මේ ඔළුවේ තියෙන පුදුමාකාර තෝන්තුවක්. ඇත්තදී බොරු කරලා පෙන්න බොරු දෙය ඇත්තදී වෙන. ඉතින් ඒකේ තමයි අපි මේ ඊඩම් ලියාගෙන, ඊඩම් මැනගෙන, මායින් ගාගෙන මට ඒ කවිය මතක් වෙන්නේ නැහැ. නිර්ලු ගෙඩියට කටකට කඩාගෙන ඒනුත් කඩක් දෙගුරුන්ටත් තියාගෙන හත්කුළු පව් අපේ වගේ හිටිය අපි පැලෙයිනි වටට ඇයි දැන් එන කොටාගෙන මේ ෂෝක් එකට හිටපු සහෝදරයෝ එන කොටාගෙන මැරුවා මේක මේ සංකල්පයක් මේක නිකන් හුදු මේ ලෝකයා දාපු පිස්සුවක් මැරිට්ටම ඔක ඉවරයි මේක සංඥාවක් කියලා අර භාවනාවේදීව සංඥා මට්ටම දැනගෙන ඒක තේරුම් කරගත්තොත් පේනවා මේ ලෝකෙත් සංඥාවල් විතර මේ හොල්මන් ටික ඔන්න 164 රිට්‍රීට් එකට නැ වෙන හොල්මන් ටිකක් එනවා මාත් මෙතනම වාඩි මාත් බඩ කියේ දැන් නම් ඒක අල්ලලා පෙන්නන්න පුළුවන්. නමුත් තව දවස් ගානක් යන ඔය ඕල්ම ඔක්කොම ගිහිල්ලා. එක එක්කත් නැහැ. නිකම්ම නිකන් ඒකට කියනවා විඤ්ඤාති මාත්‍රතා සිද්ධි. එහෙම නැත්නම් කියනවා යෝගාචාර කියලා වෙනම නිකායක් තියෙනවා. මේ ඔක්කොම පේන්නේ තමන්ගේ මනසෙන් හදාගත්ත කෝලම් ටිකක් කියලා. ඒ උන් ගිහලා ගෙදර ගිහලා කියන්න බෑ ගුටි කනවා. ගෙදර මීයට කිව්වොත් එහෙම ඔයා නිකන් මගෙන් හදාගත්ත මනසක් කියලා ගහනවා රොම්බකට රිවට් වෙන්න ගහනවා. මෙහි ආපුවම බලන්න ඕනේ සියල්ල මනෝ පුබ්බංගමයි මනෝ සෙට මනෝමයයි මනෝමයයි අපි බයයි අපි කියනවා ඒ හිතවිලි විතරයි අනිත් ඔක්කොම නෑ මේ රූප ධර්ම නෙවෙයි මේ බුදුහාමුදුරුවෝ නාම ධර්ම ගැන විතරයි කියන්නේ නෑ કોઈ ධර්මෙත් මනෝ පුබ්බංගමයි ඒ නිසා මෙතෙන්ට එනකොට තමයි අපිට තේරෙන්නේ අපි මල පණින්ට ලෑස්තිද මේ ඔක්කොම මනසින් හදාගත්ත දෙයක් නැත්තම් මනසයි මුල් වෙලා තියෙන කියන එක දැනගන්නකොට ඔක්කොම දේවල් අර බොඳ වෙන තත්යකට එනවා. එතෙන් එනකම් පාර දාන්න කෙනාට විශ්වාසයක් ඇති වෙනවා. සතිය කැඩි කැඩි කියනනම් බය වෙනවා. නූල් බඳිනවා, අප නූල් හත කරනවා, දෙයියන්ට යදිනවා, নানা ආකාර දේවල් කරනවා. ඒ නිසා මේක නැවත නැවතත් පිරිසිඳින්න. එතකොට තේරෙයි මේ සංඥා මට්ටමට ගියාම concept and reality යථාර්ථය සහ ප්‍රත්‍යක්ෂය කියන දේ අතර කිසිම සීමාවක් නැහැ. ඕනම දෙයක් සංකල්පයක් වෙන්න පුළුවන් ඕනම සංකල්පයක් යථාර්ථයක් බාටපත් වෙන්න පුළුවන් කොහෙද සීමාව තියෙන්නේ කියලා බලනකොට ඕක බලන්න නැතුව ඉන්න එක ලාභයි. අවසරයි තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාව. මම ඔබ වහන්සේගේ අනුශාසනා අනුව භාවනා කරමි. ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කෙලිමි. ඒ ඇතුල් වන විට සිසිල් බවකුත් පිටවන විට රළු බවකුත් ඇතැම් විට දීර්ඝ හුස්ම කෙටි හුස්මද මෙනෙහි කෙලිමි. ඇතැම් අවස්ථාවල හුස්ම නොදැනියයි. මුළු සිරුරම සැහැල්ලු බවක් දැනේ. එවිට මහත් සතුටක් දැනේ. ඇතැම් අවස්ථාවකදී මාගේ දකුණු ඇස සෙලවි ඇරෙන්න ඇරෙන්න වගේයි. ඒ අවස්ථාවේදී ඒ ඇසට යම් යම් වර්ණ රූප පෙනේ. ටික වේලාවකදී ඒ බොඳ වී යයි. සක්මන මුලින්ම ශරීරය එකඟ කරගෙන සක්මනට ගියෙමි. ඇවිදිමින් යන විට ලනුපැදුරේ රළු ගතියත් ඇතැම් තැන්වල සිනිඳු ගතියත්, වැල්ලේ තෙත් ගතියත්, උණුසුම් ගතියත්, ඇතැම් තැන්වල රළු බවත් අත්විඳිනි. ටික දුරක් සක්මන් කරගෙන යන විට රොබෝ කෙනෙක් ඇවිදින ආකාරයක් දැනුනි. මා ඉදිරියේ ඇති වැල්ල තද කහපාට වර්ණයකින් දුටිමි. මාගේ දකුණු කකුලේ සුළු වේදනාවක් දැනුනි. දෙපා වල චලනයන් එහි මස්පිඩුවේ ඇඹරෙන ආකාරයක් දැනුනි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. මේක දිගට කරගෙන යන්න. එතකොට නිකන් කෝච්චි පාරක ඔබ්සර්වේෂන් සැලූන් එකේ ඉඳලා පහුවෙන කෝච්චි පාර දිහා බලන්නේ. මේ දිගට දිගට යනවා යනවා යනවා යනවා යනවා ඉවරයක් නැහැ. ඔක්කොම කලවම් වෙලා යනවා. අන්න ඒ වගේ පේන්න පටන් ගන්නවා මේ යන්ත්‍රයේ දුවනවා. ඊතලෙන් මේ දුන්නෙන් දහසේ ඊතලයක් වගේ හරවන්න බෑ ආපහු. දිගට යනවා. ওই යන දේවල් වලට නෙවෙයි මගේ ගෑණි, මගේ මිනිහා, මගේ ඊඩම, මගේ නම කියාගෙන අල්ලන්න හදන මේ ශීඝ්‍රයෙන් වෙනස් වෙන එකටනේ. ඉතින් ඒක වෙනස් වෙන බව දකින්න පුළුවන් නම් අපි අලුත් වෙනවා. ඒක ස්ථිර කරන්න ගියොත් අපි මැරෙනවා. අප්‍රමාදයට වැටෙනවා මැරෙනවා. ප්‍රමාදයට වැටලා මැරෙනවා. මේක ශීඝ්‍ර විනාශයක් වෙපම හැමදාම සජීවි. ඉතින් ඒක පෙන්වන්නට වෙන ක්‍රමයක් නැහැ. සීලෙන් බෑ සමාධියෙන් බෑ සීල සමාධිය හරහා ප්‍රඥාට ගැලපෙන්නේ පේනවා. නමුත් ඒක අපිට හරි බය උපදවනවා. වක්කාර ජනකයි මේ තරම්ම චපලද ලෝකේ විනාශ වෙනවාද කියලා. ඉතින් ඒ නිසා ඒකට සූදානම් වෙන්න මොන පින කෙරුවට හරියනවද කියලා කියන්නේ. මොනම පිනකින්වත් ඒක ලැබෙන්නේ නැහැ. ඒකට තියෙන්න ඕනේ කාය ජීවිත নিরপেক্ষ භාවය. ඉන්නේ තේවා නැත්තේ නැතිවා කියලා කරන්න ගියොත් නැත්තම් පුදුම සද්ධාහකම බලනකොට ඒක අමාරු දෙයක් නෙවෙයි නොදකපු දෙයක්වත් නෙවෙයි ඉතින් මේකට හිත හදන්න නම් මේ විපස්සනා අනුග්‍රහිතය කියන එක තේරුම් ගන්න විපස්සනාවක බෙන්ද යනකොට ඒකට කරුණාකර අකුල් හෙලන්න එපා ඒකට යන්න දෙන්න කාය ජීවිත අපේක්ෂාව නැතුව යන්න දෙන්න ගියොත් පුදුම විදියට කසකයි අනිත් එක ඒක කවුරු අත්විද්දත් අපිට වැඩක් නැහැ තමන් අත්ින්දොත් විතරයි තමන්ට සේවයක් වෙන්නේ. ඒ නිසා ඒක වෙන පිනකින් හෝ වෙන කෙනෙක් තියලා හෝ ඇති වැඩක් නැහැ නිසා ඒක මැරෙන්න ඉතලා කොහොම හරි තවදුරටත් සාක්ෂාත්කරණය කරන්න නම් ඒ ගැම්ම එනකොට අකුල් හෙලන්න නැතුව යන්න නම් මට පේන්නේ නැහැ බාධාවක් මේකේ තියෙනවායි කියලා. හැබැයි අත්දැකීම් අධිකව පේනවා. ඒ නිසා නැවත නැවත කරන්න. ඒකට කියන්නේ අනුපස්සනාව කියලා. කරනකොට කරනකොට Tamante ඒකට කුසලතාවය එන්න පටන් ගන්නවා. කලියුත් මේකයි කියන්නේ. අවසරයි ගෞරවනීය සාමීන් වහන්ස සක්මන් භාවනාව වමහා දකුණ වශයෙන් බලමින් වම් කකුලේ විලිඹ සිට ඇඟිලි දක්වා තෙරපී යන ආකාරයත් එලෙසම දකුණු කකුලේ ක්‍රියාකාරීත්වයත් නිරීක්ෂණය කරමින් සක්මනේ යෙදුනි ටික වේලාවකින් පාද ස්පර්ශය ඉතා හොඳින් දැනෙන්නට විය නලල මැද නහයට උඩ යම් ගුලියක් වැනි සිරවීමක් නිරීක්ෂණය විය ටික වේලාවකට පසුව පොළව එසවි මා දෙසට එන ආකාරයක් හා මගේ දෙපා කෙටි වී ඇති අයුරු හා සක්මන් භාවනාව ඉබේ සිදුවන ආකාරයක් නිරීක්ෂණය විය. ඊටාම සැහැල්ලු පාවී යන ආකාරයක් විය. තවද මීට පෙර ආත්මවලදී සක්මන් භාවනාව පුරුදු කර ඇති බවත් තවත් සසරේ කොපමණ දුරක් මෙලෙස යන්නටත් මේ ගමන මේ ආත්මයේම නවතා දැමිය යුතු බවත් මෙනෙහි විය. ඊටාම සැහැල්ලු සුන්දර කාලයක් පාද චලනය දෙස බලමින් ගෙවා දැම්මීය. පරයන්ක භාවනාව. පරයන්කේ සිටින විට නාසයේ අග්‍ර කොටසේ සුලන් දැවටි ආශ්වාසය වෙන බවත් ප්‍රශ්වාසය වෙන බවත් බලා සිටින විට මුලින් එය ගොරෝසුවට දැනුනි. ඒ අතරින් පතර සිතුවිලිද ගලා එන්නට විය. සිතුවිලි තුලින් ආශ්වාසය සහ ප්‍රශ්වාසය බලන විට සිතුවිලි නිෂ්ප්‍රභා වී යන ආකාරය දුටිමි. මේ සමගම පාද දෙකේම ඉතා හොඳින් වේදනාවක් නැගී එන බව ප්‍රකට විය. දරන්නට බැරි වේදනාවක් නැතයි පැවසූ ඔබ වහන්සේගේ හඬ මතක් විය. හිතට ලොකු ශක්තියක් දැනුනේ. නැවත මූල කර්මස්ථානයේ වෙත හිත යොමු කළෙමි. එවිට නලල මැද ගුලියක් මෙන් සියුම් වේදනාව සමගම ආශ්වාසය සහ ප්‍රශ්වාසය හොඳින් ප්‍රකට වන බවක් දැනුනි. ආශ්වාසයේදී වාතය එක පොකුරට නාසය තුළට රිංගන බව හඳුනාගෙන තිබුණත් ටික වේලාවකින් එම වායු ධාරා තුලත් අඩු වැඩි වශයෙන් හිස්තැන් ගොරෝසු හා සියුම් වශයෙන් පවතින බව හැඳින ගතිමි. මේ ක්‍රියාවලිය දෙසිතා ඕනෑ කමින් බලා සිටිමි. හරියට පැරෂුට් පනින මිනිසෙකුගේ ජීවිතය වගේ ඔහු දහහක් පිමි පැන්නත් පනින හැම පින්මක්ම අලුත්ය. මා ඊට හොඳින් හැම ආශ්වාසයක් හා ප්‍රශ්වාසයක් දෙසම වෙන වෙනම බලා සිටීමයි. ආශ්වාසයේ කෙළවර ප්‍රශ්වාසයට පණින ලෙසකුත් ප්‍රශ්වාසයේ කෙළවර ආශ්වාසයේ පණින හරියට රෝද පණින හරියට රෝදයක් මෙන් දැනුනි. ටික වේලාවකට පසුව ආශ්වාස ප්‍රශ්වාස ඊටාම කෙටි වී කෙටි වී ඊතා සියුම් විය. සමහර අවස්ථාවලදී ප්‍රශ්වාසයේ කෙළවර නැවත ආශ්වාස කිරීමේ උවමනාවක් නැතුවක් මෙන් විය. ඊතා සියුම්ම ආශ්වාස ප්‍රශ්වාස වන මේ මොහොතේ ගිනි ගොඩක් මා ඉදිරියේපත් විය. එහි රසණයද දැනුනි. එවිට මා තේජෝ තේජෝ තේජෝ වශයෙන් මෙනෙහි කරනවත් සමගම සිත අඳුරු ඊතාම තැන්පත් ශාන්ත සිතුවිලි නැති තැනකටපත් විය. මේ තත් අඳුරු ශාන්ත සිතුවිලි නැත්නම් ශාන්ත හිතවිලි නැති කියන කේවල වෙන අදහස්. මේ තාක් පරයන්ක භාවනාවේ මා විසින් ආශ්වාසය ප්‍රශ්වාසය වම් නාස්පුඩුවෙන් හෝ දකුණු නාස්පුඩුවෙන් නිරීක්ෂණය කළ අතර එම එකම හුස්ම රැල්ලක්වත් එකිනෙකට සමාන වූයේ නැතිමුත් මා දැන් සිටින අවස්ථාවේ නාස්පුඩු දෙකෙන්ම හුස්ම ගන්නා බවත් එම ආශ්වාසයේදී ගන්නා හුස්ම නාස්පුඩු දෙකේම එක සමාන හා ප්‍රාශ්වාසයේද එය එලෙසම බව නිරීක්ෂණය විය. සිතවිල්ලකට ආරාධනා කරලවත් ගෙන්නවා ගැනීමට නොහැකිසේ හැඟී ගියේය. හුස්ම ගැනීමට පවා මෙනෙහි නොකෙලෙමි. මෙනෙහි කිරීමට තරම් හිතේ ශක්තියක් නැත. එය ඊතරම් ශාන්තය, නිසලය. භාග්‍යවත් ස්වාමින් වහන්සේ. මේ කරුණ දෙස කරුණාවෙන් බලා යම් තැනක වරදක් හෝ අතපසු වීමක් සිදු වී ඇතනම් මා කෙරෙහි හා අනෙකුත් යෝගීන් කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සැලසේවා. ඔහොම කෙලෙවිලා නිවන් දකිත්වාගෙන කියන්නේ. කෙලෙවිලා ඉවරම වෙන්න. ඔය තාම නලියනවා එහාට බෑ. ඉවරම වෙන්න ඕනේ. මා නාසමා පෝ හැන්දි ගෑවිලාම යන්නේ. හුත්ම ටික නතර වෙලා බෑ. ඉවරම වෙලා ගිය දවසේ අපි හත් දවසේ දානයක් දෙනවා. අනික් කටටත් එච්චරව කරපේ කරනත් එච්චර අනික් කටටත් එච්චර තමයි. කෙල්ලවරක්ම කරලා තමයි නැතර කරන්නේ. තාම ওই නලියනවා. අවසරයි සමනහත. Most venerable Bhante, Thiruvan Saranai. This is my second report on walking meditation. Much merit to you for your advice to observe the opposites of the elements and not to only focus on what attracts my attention. My primary object was the tactile sensations at the bottom of my feet when I walked right, left, right, etc. The Koya mat felt rough. The tile floor felt smooth, cooler, and comfortable. The quermet felt hard and more painful when it pressed against some parts of the sole and some toes. Parts of the feet felt softer and more sensitive to the touch. Other parts of the feet are harder and rougher and feel less of the mat's hardness. No pain in those sections. Occasional thoughts come and go. The attention returns automatically and comfortably to the primary objects. Thoughts fade away. After a while, I notice my clothes stick to my right thigh each time I try to take a step forward. This made it harder to stretch the right foot. The right thigh was more damp with perspiration than the left thigh and would climb to the fabric. Uh, I continued to observe the roughness of the mat, smooth coolness of the tile, and overall comfortable movement of the whole body. May you be protected and be well and happy. Much merit to you whenever it is going out and if it is naturally coming to a primary object effortlessly without directing the mind uh, that is the culmination of the experience first you have to bring the mind you have to train the mind you have to note the mind but later start by itself so that is the way the, our training is ultimately going to give the task do the task without our inputs this is how the training is going to do. So therefore, early training what you are going to give, going to pay off in your rest of the life. So do not, if the object is very disobedient, if the mind is not coming along, but when and where they are obedient, you must know the art. Uh, let the mind to come back to the at-home situation or to the primary object without a effort, effortless and the last report also it was there sometimes you feel like understanding and noting different elements not necessary you just know this is hardness is softness not necessary to label it as a patavi dhatu that labeling is not meant in meditation because you are noting only conventional object they are not conventional object so when they happen you know this is patavi but you are not labeling and whenever the uh, warmness and the coolness happen, you know this is Tejo, but you are not labeling. So likewise, without labeling, effortlessly going, ultimately you find your, your self, egocentric involvement is unasked for. If you put going to put your finger, if you are going to fork your fingers, then you are in trouble. So ultimately things going to happen like a chauffeur-driven car you have to just sit and wait. The driver will take. And if the driver is sure, destiny is sure. So likewise you learn uh, later the smooth flow and you feel so grateful to the Buddha. Because now you are in the frictionless comfort zone, it is naturally taken to the destiny. අවසරයි ගෞරවනීය වන්දනීය ස්වාමීන් වහන්ස මාගේ මූලික කමටහන පිම්බීම හැකිලීමයි. මා පළපුරුදු යෝගිනියක්මි. පිම්බීම හැකිලිම බොහෝ අවස්ථාවන් වලදී ඊතා කෙටි වේලාවකින් සංසිඳියයි. එවිට මම කම්පන චලන දෙස කෙට් සහ කෙටි පිම්බීම හැකිලිම දෙස බලාගෙන සිටිමි. අතරින් පතර දිග ආශ්වාස ප්‍රශ්වාසයක් දැනේ. ඒ දෙසද බලා සිටිමි. සිටිවිලි එයි යයි. කයේ සුඛ වේදනාවක් සහ සිතේ සංසුන් ප්‍රීතිය අත්විඳිමි. කලින් මට බොහෝසේ දේශසිත පහළ වුවත් දැන් අඩුය. ඒ අවස්ථාවලදී නෑහුණාසේ නොදැක්කාසේ ඉන්නට උත්සාහ කරමි. නමුත් පරණ පුරුදු නිසා ගැටීම් නැතුවමත් නොවේ. සිත තුලදීම මේවා සංසිඳවා ගැනීමට තැත් කරමි. සමහර විටදී පුද්ගලයන් තරහකාරීන්ම නොවේ. සිතට නැගී ද්වේෂය උපදී. මේ අතර හාමුදුරුවරුද සිටිත්. නිස්සරණ වර්ණයේ හාමුදුරුවරු නොවීම හොඳයි. මේ දේ නිස්සරණනේ නිස්සරණ වනේ හාමුදුරුවරු නොවීම හොඳයි. නිස්සරණ වනේ තින්න ඕනේ මොකක්ද? මේ द्वේෂසිත පහළ වූ විට කල යුත්තේ කලින් නොදැනුණාසේ සිටීමද ඥාති විතක්ක මුල් කාලයේදී පමණ නැත. ඒ අය gedara pirisa හදන්න බැරි නිසා මම දැන් අත්හාර දැමීමේ නමුත් මේ අය මිනිස්යන් වෙලා ඇයි පව පුරවා ගන්නේ යයි කියා මට සිතේ. උපදෙස් පතමි. මට දුකක් කරදරයක් ඇති වූ විට මගේ කමටහන දැනේ. එයම මෙනෙහි කරන විට දුක් දුම්නස් නැති වී යයි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒගොල්ලෝ භාවනා කරන්නේ නැහැ කියලා අපි දුක් ගන්නවා කියනකොට තමයි අපිට පෞසිද්ධ වෙන්නේ. ඒගොල්ලෝ භාවනා කරුවත් නුරන්නේ ඒක පිළිබඳව පශ්චාත්තාප වෙනවා ඒක තමයි පෞ කියන්නේ. ඒ කියන්නේ ගණන් ගන්න එපා. ඒ කියන්නේ ද්වේෂය කියන එක පොඩ්ඩක් තියෙන්න ඕනේ අප්පා. නැත්තව ගමන යන්න බෑ. ටිකක් දෙන්නේ දුකා දමලා ඉන්න එකයි තියෙන්නේ. ඊට පස්සේ කියනවා සෝරි කියලා. එනිසා මේ කේවල පරිසුද්ධ භාවයක් හිතන්න යන්න එපා. මොන මොන පිස්සුද මේ සංසාර. අඩු වෙනව නම් එච්චරයි. කවදාවත් රාගේ නැති හිතක්, ද්වේෂ නැති හිතක් ගැන අඩු හිතක් ගැන හිතන්න. තිබුණට වැඩිය අඩු කරනවා මිසක සාපේක්ෂතාවයක් විදිහට අපි 100%ක්ම හිතනවා. මේක නිකන් චීස් කැල්ලක් වගේ කිලින්ම පිං හිට කවදාවත් නැහැ. ඒකේ එනවා පරිණිරවාණයදී. නිවන් දැක්කත් නැහැ. දිවෙනදී තව තියෙනවා උපදීතුරු වෙලා. පරිණිරවාණයදී සදාසොත්ති ඊට පස්සේ ඉතින් ඉවරනේ. කට්ටිය බයයි ඒකට. මේ කට්ටියට ඕනේ නිවන් දැකලා පරිණිරවාණයට ඉස්සෙල්ලා 이르දි ප්‍රාතිහාරය වань. ඒ කැලේට තමයි පුදුම ආසාවක් තියෙන්නේ. නිවන් දැකලා පරිණිරවාණයටපත් නොවි උඩින් යන්න ඒ සෙල්ලම් ටික කරන්න ඕනලා තියෙනවා. කෙලවර වෙන්නේ මූඩිය, ජාඩිය මූඩිය වැවුවා වගේ පරිණිරවාණය. ඊට පස්සේ නම් මොකුත් නැහැ. එතකන් රාගෙ තියෙන්න ඕන, ද්වේෂෙ තියෙන්න ඕන. තියෙනකොට තමයි තේරෙන්නේ ඒකේ නැති භාවය. නැත්තම් කොහොමද තේරෙන්නේ? ඒ නිසා මේ එකක්වත් දෝෂයක් නැහැ. ඒක අඩු වෙන ගතිය තියෙනවනේ. ඒ එන්නේ ඒ ට්‍රෙන්ඩ් එක. ඒ ගැම්ම කඩා ගන්න. ඒක දිගට කරනකොට ඕක යන්න පුළුවන් උපරිමයට අඩු වෙනවා. 100 100ක් නැති ලෝකයක් කේවල පරිසුද්ධ භාවයක් හිතන්න එපා. මේ සංසාරයේ අසුචි වලක්. ඕකේ සන්ලයිට් දමන සම්බන් දාලා නැවල්, ලක්ෂබන් දාලා නැවත් කක්කා. මොන්න සබන් જાති දැම්ම කක්කා ඕකේ තියෙන්නේ. නැති කක්කෝ ඉන්නවට පොඩ්ඩක් පිස්සුද අපි ඔය නිකන් සොලෝ එකේ යන්න. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මම ආනාපාන සති භාවනාව කරති ආශ්වාස ප්‍රාශ්වාස නාසයට හොඳින් දැනෙනවා උදරයේ පිම්බීමත් හැකිලීමත් දැනෙනවා තවද ආශ්වාස කරන විට ආශ්වාස සහ ප්‍රාශ්වාස කරන විට උරහිස් දෙපැත්ත ඉහළ සහ පහළ යනුද පහළ යනු දැනේ මේ පිළිබඳව මට පහදා දෙන සේක්වා මම ආදුනික යෝගියෙක්මි තෙරුවන් සරණයි පහදන්න දෙයක් නැහැ. ඒක දිහා හොඳට බලන් ඉන්න. ඒ තේජි හුස්ම දිහා බලන්න පුළුවන් නම් ජාම බේරි. ඊව පහද පහද ඉන්නකොත් අපිට මොනවක් කරන්න වෙන්නේ. මේ අපි යන පාරේ දෙන්නේ පාර අයිනේ ගහගෙන ඉන්නකොට ඇයි කියලා හන්ද ඕනේද අපිට? බැලුවොත් ඉවරයි ගමන. ගහගන්න ඕව ඔයා. මේ පැත්තේ දෙන්නේ ලව් කරනවා. නෑ නෑ ඒක ටී. අර ඉතින් අපි යන්නේ ඒකයි තියෙන්නේ. මේ දෙපේන පේන ඔක්කොටම ගැට ලියන්න පටන් අරගත්තොත් උත්තර දෙන්න පටන් අරගත්තොත් ගමනක් කරන්න. ඒ නිසා ඒ තියෙද්දි යනවනේ සතිය තියෙන ආනපන පේනවා නම් දිගට ගමන යන එකයි කියන්නේ මේ ඇයි කියන ප්‍රශ්න පිළිබඳ කිෂ්ණමුත්තුම හරියට කතා කරා. ඒක විතර නාස්තික ප්‍රශ්නයක් ඇත්තන මේ අස්පනා පිට පේන දේ ඇයි කියලා අහන. මොකද ජස්පිට පේන නම් ආයෙ මොනවද අහන්න තියෙන්නේ. ඒක අත්දැකීමක්. ඒක ඇයි කියලා අහන එක නෙවෙයි තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් කරගන්න නැතුව යා. මේ ප්‍රශ්නයක් නොකර ගැනීම තමයි බුදුහාමුදුර අපිට දීපු කලාව. මධ්‍යම ප්‍රතිපදාවට දාගත්තා මම කියන්නේ දකුණට දාන සිග්නල්. වමට කැපුවා ගියා. මේ පැත්තට යන්න වගේ මෙහෙම මේව දානවා. එල්ල ඩග් ගාලා මේ පැත්තට කැපුවා ගියා. වමට තිකුණ දකුණ දිගට තමයි මට කැපුවා ගියා. හොයන්න බෑ මොකාට කොහෙන්වද කියලා. ඒ නිසා එන පාරයින තීවල් වල පේන්දර බල බල ඉන්න යන්න එපා. කද්දාවත් ගමන කියලා කරා. අපි මෙතෙක් කල් කෙරුවේ මොඩකම තමයි. තව ප්‍රශ්න කීයක් තියෙනවද? අදට අපිට ලැබිය යුතු ප්‍රශ්න පමණයි ස්වාමීන් වහන්සේ. ඒ හොඳයි නැත්නම් නතර කරන්න ඉඳලා කොහොමද? <laughs> ප්‍රශ්න කීයක් තියෙනවද? 15යි. 15යි. ඒ ප්‍රශ්න කියවන එක්කනට උණු වතුර දෙන්නේ නැද? ඈ? දෙන්න ඕන වචන. ඉතින් අපි සතිವಾರේ સમાપ્ત කරන්නයි යන්නේ අපිට විනාඩි 50ක විතර කාලයක් තියෙනවා. පරියංග සක්මන් භාවනාවට අපි ඊට පස්සේ තුනට රැස් වෙනවා. පරියංග භාවනාවට ඊට ඉස්ලා කියන්න කරන්න දෙයක් තියෙනවා නම් අත උසන්න නැත්නම් අපි ඇවරයි, ඩෑවරයි, තුන් ඇවරයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.